රේඛා මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවක් ඇසුරින් තමයි අද ප්‍රශ්න අහන්න මට උමනා වෙලා තියෙන්නේ ඔබ වහන්සේගේ දේශනාවක් මම ශ්‍රවණය කරා ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක ඒකදී ඔබ වහන්සේ කිය දේශනාවේදී කියනවා කියන්නේ අපි කෙනෙක්ගෙන් වෙන් වුණාම ඒකේ දුක දරා ගන්න කොහොමද කියන එකේදී එතනින් අර ඒක කමටහනක් කරගෙන අපේ ජීවිතයට ඒක ඔරොත්තු දෙන්න පුරුදු කරන්න ඕනේ කියන එක එතනදී ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ තව කියනවා මේ ඒ සිතවිල්ල මගහැර යන්න උත්සාහ කරන්නත් එපා. ඒ කියන්නේ ඒකට වෙන දෙයක් ආදේශ කරන්න කරලා වෙන දෙයක් මෙනෙහි කළා ඒක අර අමතක කරන්න උත්සාහ කරන්නත් එපා. මේ ඒකට ඔරොත්තු දෙන්න කමටහනක් කරගන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම තව දේශනාවකදී අහලා තියෙනවා අර බුදුරජාන් වහන්සේ දේශනා කළා තිනවා කියලා ඒ කියන්නේ අපේ සිතට වද දෙන සිතුවිල්ලක් අපි නතර කරන්නේ කොහොමද කියලා කාරණා පහකින් වෙනත් සිතුවිල්ලක් ආදේශ කරන්න ආදීනව සිහි කරන්න සිහි නොකර මෙනෙහි නොකර ඉන්න අකුසල් සිතිවිල්ල උපදින විදිහ ආපස්සට මෙනෙහි කරන්න සහ අකුසල් සිතිවිල්ල ඊට බලසම්පන්න කුසල් සිතකින් නසන්න කියන එක. එතකොට ඒ තැන් දෙකේදී පොඩ්ඩක් මට කම්පයා කරගන්න අමාරු ස්වාමීන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපි එතන නිවැරදි ක්‍රමය කොහොමද කියන එක. මෙහෙමයි. දැන් එතන ඒ ක්‍රම දෙකම නිවැරදි. දැන් අපිට අපේ මනසට යම්කිසි දුකක් පීඩාවක් එනකොට ඒක වහලා දාන්න කටයුතු කිරීම වරදක් හෝ අපරාධයක් නෙමෙයි. නමුත් ඒ ක්‍රමය තමයි සමත ක්‍රමයේ හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් සමත භාවනාව හැටියට අපිට දියුණු කරන්න පුළුවන් සමත ක්‍රමය එකක් ඒ සමත ක්‍රමයේ හැම එකක්ම සමත භාවනාවක් වෙන්නේ නැහැ. සමත භාවනාව කියන්නේ මානසිකව පුහුණු කිරීම. සමත ක්‍රමය කියලා කියන්නේ දැන් ඔන්න අපේ මනසට පීඩා ඇති කරන දුක ඇති කරන අර්බුද ඇති කරන ගැටුම් ඇති කරන යම් අරමුණක් තියෙනවා ඒ අරමුණ අයින් කරන්න පුළුවන් අයින් කළාම අපේ මනසේ අර ගෂ්ඨණය සංසිඳෙනවා ඒ එක සමත ක්‍රමයක් දෙවන සමත ක්‍රමය තමයි ඒ ගැටෙන ගැටුම් ඇති කරන අරමුණ අයින් කරන්න බැරි නම් මම එතනින් අයින් වෙනවා එතකොටත් අපේ හිතට පීඩාවක් නෑ ඒ දෙවන සමත ක්‍රමය එතකොට සමහර අවස්ථා තියෙනවා අරමුණ අයින් කරන්නත් බෑ මට අයින් වෙන්නත් බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ දෙකම හැමම තියෙද්දී අපි ඒ ගැන නොසිතා වෙනත් දෙයක් ගැන හිතන්නට මනස පුහුණු කරන්නේ. අන්නේ මානසිකව ඇති කරන පුහුණුව තමයි අපි සමත භාවනාව හැටියට ප්‍රගුණ කරන්නේ. යම් අරමුණක් නිසා ද්වේෂය මතුවෙනවා නම් ඒ අරමුණ ගැන ඒ විදිහට හිතන්නේ නැතුව මෙත්තාව ඇති වෙන වෙනත් අරමුණක් ගැන හෝ ඒ අරමුණ කෙරෙහිම මෙත්තාව ඇති වෙන විදිහට හිතනවා. එතකොට එක්ක අරමුණ වෙනස් කරනවා නැත්නම් අරමුණ පිළිබඳව සිතුවිල්ල වෙනස් කරනවා. එතකොට ওই දෙකේදීම අපිට පුළුවන් අර ඇති වෙන අර්බුදය සමනය කරන්න. එතකොට ওই දෙකම හඳුන්වන්නේ සමත ක්‍රමය හැටියට. විදර්ශනා දැන් අර අර මේ අර ධර්මදේශනාවේදී අපි පැහැදිලි කරන්නේ විදර්ශනා ක්‍රමය තුලින් කොහොමද මේක මේ අර්බුදේ විසඳන්නේ වඩා අර්ථ සම්පන්න විදිහට. දැන් අර විදිහට අපි తాවකාලිකව ඒක යට කරගත්තාම අපට සහනයක් සැලසෙනවා. සහනයක් සැලසුණාට අපේ දුර්වලකම අපි අවබෝධ කරගෙන නැහැ. ඒ දුර්වලකම දුරු කරන්නට සමත් වෙලා නැහැ. දුර්වලකම යට කරන්නට විතරයි සමත් වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමත ක්‍රමය කියන්නේ. ඒකෙන් ධානය ඉපදෙව්වත් ඒක කෙලස් නසන ක්‍රමය නොවේ. ඒක හුදෙක් ditta dhamma sukha viharanaya. ditta dhamma sukha viharanaya කියලා කියන්නේ මේ ජීවිතයේ සුවෙන් ඉන්න ක්‍රමයක්. ප්‍රශ්න අඩු කරගෙන සැහැල්ලුවෙන්. දැන් මිනිස්සු ලංකාවේ අර්බුද කියලා විදේශ රටවලට යන්නේ. එතකොට විදේශ රටවලට ගිහාම දැන් ලංකාවේ ඉන්නකොට අර්බුද කියන්නේ දැන් මේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද, සමාජ අර්බුද ඒව නිසා තමයි දැන් මේ අපේ හිත රිදෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ඔව් ඒක 100% බැහැර කරන්න බෑ ඒ ප්‍රකාශනය. හැබැයි අපි තේරුම් ගන්නට ඕන ඒ දේශපාලන ආර්ථික සමාජ අර්බුද නිසා විතරක් නෙමේ අපි ඒවා දිහා බලන ඒවා ගන්න විදිහත් එක්කයි අපේ හිත් රිදෙන්නේ. දැන් මේ යථාර්ථය තේරුම් ගන්න නැතුව ඒගොල්ලෝ ඒකපාක්ෂිකව දකිනවා මේ රටේ ප්‍රශ්නේ නිසා තමයි මේ පීඩා. ඒ නිසා රට මාරු කරනවා. රට මාරු කරන් පස්සේ දැන් අර අර Tamange දුර්වලකම් ඇවිස්සෙන්නේ නැහැ. ඒ රටවල් වල පරිපාලනය හොඳයි නම් ආර්ථික තත්ත්වය හොඳයි නම් සමාජ තත්ත්වය හොඳයි නම් දැන් මොකුත් ගැටලුවක් නැතුව පවත්වගෙන යනවා. හැබැයි පවත්වගෙන ගියයි කියලා ඒ පුද්ගලයාගේ දුර්වලකම සැකසিলা නැහැ. එයා ඒ දුර්වලකම් සහිතවම එහෙමම යනවා. අන්න ඒ වගේ අපේ දුර්වලකම් වැසී යන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අර ditta ධම්ම සුඛ විහරණය තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වුණොත් අපිට එහෙම වහවහ ඒ ඒවා යට කර කර ඉතින් ඔහොම බොහෝ කාලයක් පවත්වාගෙන ගියත් අපි කෙලස් නසන தත්වෙට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේක පැහැදිලිව දේශනා කරනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සමත භාවනාව වැඩක් නැහැ කියන එක නෙමෙයි. අපිට විදර්ශනාවට යන්න මූලික වශයෙන් සමතේ උදව් වෙනවා. මානසික සංහිඳියාවක්වත් ඇති කරගන්න බැරි නම් අපිට වෙන මොකක්වත් කරන්න බෑ. ඒ නිසායි සමත ක්‍රමයක් අපි පුහුණු කරන්න ඕන. හැබැයි ක්ලේශයන් සම්පූර්ණයෙන් තේරුම් අරගෙන ඒවා හේතු ප්‍රත්‍ය තේරුම් අරගෙන ඒක දුරු කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනා ක්‍රමයත් එක්ක. ඉතින් ඒ නිසා මේ ධර්මදේශනාවේදී විදර්ශනා ක්‍රමය තුලින් අපි කොහොමද මානසික පීඩාවක් ජයගන්නේ කියන එකයි එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ ක්‍රම දෙකම නිවැරදි. ඒ ක්‍රම දෙකෙන් එකකින් අපට ක්ලේශය යට කරලා මානසික දුර්වලකම ජය ගන්නට පුළුවන් දෙවැනි ක්‍රමේ ඒ දුර්වලකම ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒක ප්‍රහාණය කිරීමෙන් ස්ථාවර තැනකට අපේ මනස ගෙනෙන්නට පුළුවන්. ඒක තමයි මේ නැවැත්ම සඳහා යන ක්‍රමය. මම හිතනවා ඔබතුමියට වැටහෙන්න ඇති කියලා.